හොඳයි පින්වත්නි එහෙනම් අද දවසේත් අපේ ධර්ම දේශනාව අවසානයේ යම්සි කෙනෙකුට යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් කමඨාන් සුද්ධ කරගැනීමේ අභිලාෂෙන් යම් ප්‍රකාශයක් එහෙම කරන්න තියෙනවා ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. මන්දජීව මහතාට පැන ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ අද ධර්ම දේශනාව අනුව දැන් නුවරදිම විපස්සනාවක් වැඩෙන්න නම් ඇත්තටම දැන් මේ ආකාරයට ඉන්ද්‍රිය ධර්ම සම කරගන්න කරන්න ඕන කියන එකත් එතකොට අපිට වීරය සහ සතිය කියන එක නොකඩවාම පවත්වන්න ඕන කියන එකත් පැහැදිලියි. අපි ඒ විදිහට තමයි කරලා තියෙන්නේ. එතකොට නමුත් දැන් බුද්ධ කාලයට ප්‍රථමත් දැනටත් බොහෝ භාවනා කරන පිරිස සමාධිය මුල් කරගෙන කරන භාවනා කරනවා. එතකොට ඒ අයගේ සතිය වැඩිලා නැති නිසා නමුත් ඒ අය ඒ සමාධිය තුළ තියෙන දැනුවත් බව සතිය කියන අදහසින් හිම එල්බීගෙන ඉන්නකොට ඒ අයට විදර්ශනාව ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන පැත්තට කොහොමද ස්වාමීන් වහන්සේ ගැළවිලා යන ඒවා ඇත්තටම උපක්ලේශ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය මම කතා කරලා තියෙන භාවනා කරන අය ගැන එක එතකොට අපිට තේරෙනවා ඒ අය මේ වගේ කියන්නේ සමතය තුළින් මතුවලා තියෙන යම් දෙයක් අල්ලාගෙන එහි දැනුවත් බව. ඒක තමයි ඒගොල්ලෝ සතිය කියලා හඳුනගෙන ඉන්නේ. තමන් ඒක හොඳට දන්නවා නමුත් ඒකම ගැලිලා ඉන්නවා. නමුත් ඒකෙන් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ සෝමනාත් ඒක ගැන ඔබ වාසයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් සම්පූර්ණ ඇත්ත. බඳු ජීව මහත්යත් එක්ක මම 100%ක් එකඟයි. මොකද අපි ගාව තියෙන ආකල්පය තමයි භවනා කරන්න නම් අනිවාර්යෙන් මෙරමණිය උතාගෙන වාඩි වෙලා ඉන්න ඕනේ. වාඩි වෙලා හිත එක අරමුණක තියාගෙන ඉන්න ඕනේ. ඒ කාර්මුණේ හොඳට බැහැ ගන්න ඕනේ. ඒක ඉතින් පැය ගණන් ඉන්නවා නම් ඔන්න භාවනාව සාර්ථකයි. ඒ තුලින් යම්සේ සතුටක් ආලෝකයක් එහෙමත් නැත්නම් සොම්නසක් පහළ වුණා නම් ඉතින් භාවනාව සාර්ථකයි කියන ඒ දෘෂ්ටියක තමයි අපේ බොහෝ වෙලාවට ඉතින් ඉන්නේ. ඉතින් ඒක තමයි ඉතාලතෙන් අපි. ඒක ඒකත් අවශ්‍යයි. අර බඳු ජීව මහත්තයා කිව්වා වගේ ඒකත් ඇවිල්ලා මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක්. නමුත් ඒක අපි මුල් කර ගැනීම නිසා ඒකට පමණක් වටිනාකමක් දීම නිසා අපිට තවත් බොහෝ දේ අමතක වෙලා යනවා. අදත් අපි ඉතින් කතා කරපු ඉන්ද්‍රිය ධර්මයන් පහෙන් එකක් පමණයි සමාධිය කියලා කියන්නේ. නමුත් තව හතරක් තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා, වීර්ය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, සතියක් තියෙනවා. එතකොට මේ සතිය තමයි අර හරියට නිකන් මඟ පෙන්වන්නෙක් වගේ අපිව හරියට ඉස්සරහින් අරන් යන කෙනෙක් වගේ අරගෙන යන්නේ සතිය. එතකොට හුඟක් වෙලාවට අපිට සතිය අමතක වෙනවා. අනිත් එක තමයි අපි සමහරලාට සතියෙන් වැඩේ පටන් ගන්නවා. සතිය වඩ아가ගෙන යනකොට පොඩ පොඩ සමාධිය වැඩෙනවා. දැන් ඔන්න සමාධිය පොඩ පොඩ පණ ගහලා ඉස්සරහට එනවා. ඒකේ තියෙන ඒ ආටෝප සාටෝප ගතියට හිතේ දැඩි එකඟතාවයට මේවත් නැත්තම් දැනෙන අපි හිතමු හිත පිනා යන ගතියට චිත්ත ප්‍රීතියට සමහර අපි ඇලෙනවා. දැන් ඉතින් සතිය අමතකයි. සම්පූර්ණයෙන්ම අර සතියේ නැහැනේ. එහෙම ඔද වැඩිච්ච ගතියක් සතියේ නැහැ. අර වගේ හිත සම්පූර්ණයෙන්ම මේ මැඩ පවත්වන ගතියක් හිතට ලොකු ආලෝකයක් දෙන ගතිය. එහෙම ගතියක් එකපාරටම මේ සතියේ නැහැ. සතියේ තියෙන නිකන් පැත්තකට වෙලා වැඩේ කරන ගතියක්. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් වැඩේ කරන ගතියක් තමයි සතියේ තියෙන්නේ. නමුත් අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ එහෙම නැහැ. ඒගොල්ලෝ නිකන් ඉස්සරහට ඇවිල්ලා කෑකෝ ගස්සන් ගහගෙන අර මාකටිං කරන ගතිය තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. එහෙනම් මේ සතියේ තියෙන අන්න ඒ මධ්‍යස්ත නිරීක්ෂකයාගේ తত্ত্বය අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා. අර පස්සේ දිනු වෙන සමාධියේ තියෙන ඒ අපි හිතමු ඒකට වමක් වචනයක් කියනවා නම් ඒ ඒ ඒකේ තියෙන අර ආටෝප සාටෝප ගතියට අරක යට වෙලා යනවා. ඉතින් අපිට ඊට පස්සේ ඒක අමතක වෙනවා. අපි වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නම සමාධිය. ඊට පස්සේ ඉතින් පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. සක්මනත් අමතක වෙනවා. අපි දන්නේම නැතුව ඉතින් ඔන්න හිත වැඩි වෙලාවක් යන කලින් සමාධිගත වෙනවා. සමාධි සෝයෙන් කාලය ගත කරනවා. අපි ඒක අපේ භාවනාවේ පරමාර්ථය කරගන්නවා. ඉතින් ඕක නෙමෙයි ඇත්තටම වෙන්න තියෙන්නේ. ඉතින් ඔබඳු සමාධිය තුළ හිටියා කියලා අපි තුළ ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක ඊටාම ඍජුව බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී කතා කරනවා. දේශනා කරනවා. යම්සි කෙනෙක් හිතනවා නම් මේ ප්‍රථම ධානයේ හිටියයි කියලා එයාගේ කෙලෙස් දුරු වෙනවා අය කෙලෙස් ඡය වෙලා යනවා කියලා හිතනවා නම් ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. යම්සි කෙනෙක් හිතනවා නම් දෙවෙනි ධානයේ හිටියයි කියලා තුන්වෙනි ධානයේ හිටියයි කියලා හතරවෙනි ධානයේ හිටියයි කියලා එහෙමත් නැත්නම් ආකාසනංචායතනාදී ඒ අරූප ධානවල හිටියයි කියලා. ඒගොල්ලන්ගේ කෙලස් ලියා හැරීමක්, කෙලස් ඡේවි හැරීමක් වෙනවා කියලා හිතනවනම් එහෙම දෙයක් වෙන්නේ නැහැ මහණෙනි. කියලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි සමාධියක් උපදවා ගත යුතුයි. නමුත් ඒ සමාධිය නියම තැන තබා ගත යුතුයි. ඒක අදි탁සේරු කරන්න ගිහිල්ලා ඒකට අධික වටිනාකම් දෙන්න ගිහිල්ලා සමාධියට ලොල් වෙන්න ගිහිල්ලා අපි පාරෙන් පිටපණින එක කිසිසේත්ම සුදුසු නැහැ. අර ඊට වඩා අපේ කෙලෙස් දැක දැක අපේ තියෙන අඩුපාඩුකම් තේරුම් ගනිමින් මධ්‍යස්තව යන ගමන දැන දැන යන ගමන අතිශය ප්‍රයෝජනවත්. හොඳයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් නෛෂ්ක්‍රම්‍ය ගැන ඔබ වහන්සේ පැහැදිලි කළා. එතකොට දැන් ධර්මයේ සඳහන් වෙනවා ජීව ඉඳලා කවුරු හරි නිවන සාක්ෂාත් කරා නම් එතකොට ඒ අය අනිවාර්යයෙන්ම නෛෂ්ක්‍රම්‍ය කල යුතුයි කියන ඒ වගේ එකක් තියෙනවනේ ඒක දැන් ඔබ වහන්සේ අද පැහැදිලි කරපු ටිකත් එක්ක කොහොමද ඒක ගලපන්නේ නෑ මෙතන නම් මම හිතන්නේ ඒක සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකම්ම ගිහි වෙඳගෙන කටයුතු කරන්න පුළුවන්. අරහත්ත්වය ගැන යම් යම් මත ભેද තියෙනවා. අපි දන්නේ නැහැ රහත් වෙලා ගිහිව ඉන්න පුළුවන්ද? රහත් වුණොත් අනිවාර්යයෙන්ම මහාන වෙන්න ඕනේද? කියන ප්‍රශ්නය සිරසියක් මෙහෙමයි කියලා කියන්න අමාරුයි. නමුත් අතීතයේ දිහා බැලුවාම සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලා සකදාගාමී වෙච්ච සකදාගාමී වෙච්ච ආර්යයන් වහන්සේලා අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේලා ගිහි ජීවිත ගත කරමින් ඕන තරම් ඉඳලා තියෙනවා. ඉතින් ඒවාම තමයි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට පරමාදර්ශ වශයෙන් ඉදිරිපත් කරන්න. උදාහරණයක් වශයෙන් දැන් ගිහි උපාසකයින්ට පරමාදර්ශ වශයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඔය චිත්ත ගෘහපතිතුමා. දැන් චිත්ත ගෘහපතිතුමා කියන්නේ භික්ෂූන් වහන්සේලාත් සමග බොහොම බුද්ධිමය සංවාදවල යෙදෙන අතිශය ප්‍රඥාවන්ත අනාගාමී වෙච්ච ආර්ය උත්තමයන් වහන්සේ නමක්. ඉතින් එතුමාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පරමාදර්ශයකට ගන්න කියලා. ඊට පස්සේ උපාසිකාවන් අතර කුජුත්තරාව ආදර්ශයට ගන්න කියනවා. ඇය අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේ නමක් ඒ සාමාවතී ඇතුළු තමන්ගේ ඒ බිසෝන් වහන්සේලා තමන් සේවය කරපු ඒ බිසෝන් වහන්සේලා 500ක් දෙනාට ධර්මයේ දේශනා කළා ඒ අයවත් හරි මාර්ගයට අරගෙන ඒ අයටත් ධර්මයේ කියලා දීලා ඒ අයවත් ආර්ය தත්ත්වයට පත් කරන්න මුල් වෙච්ච තැනැත්තියක්. ඒ වගේමයි තව මට මතක විදිහට තවත් කෙනෙක් ගැන සඳහන් වෙනවා මම හිතන්නේ බන්දුල මල්ලිකා වෙන්න ඇති. එයත් අනාගාමි තත්ත්වෙ තත්ත්වයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවිකාවක්. ඒ නිසා බුදුහාමුදුරෝ සෑහෙන එහා ලකුණක් තමයි දීලා තියෙන්නේ. එහා සලකුණක් පරමාදර්ශයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ගිහි ජීවිත ගත කරමින් විවිධ රැකියාවල නිරත වෙමින් හිටපු පිරිසක්. කුජුත්තරාව එතකොට මේ ඒ බිසවුන් වහන්සේලාට සේවය කරපු මේ කාන්තාවක් සේවිකාවක්. ඉතින් ඒ කියන්නේ කටයුතු කරපු කෙනෙක්. චිත්ත ගෘහපතිතුමා කියන්නේ ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔය වගේ එහෙමනම් ඒ ගිහිව ඉඳගෙන අච්චර මට්ටමකටපත් වෙන්න පුළුවන් නම් ඉතින් ඒ කියන්නේ අපි මේ සඳහා අනිවාර්යයෙන්ම මම මහාන වේතුයි කියලා එහෙම තීරණයක් ගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් මහානකම හරියට කරනවා නම් ඒ ගිහි ජීවිතයේ තියෙන විවිධ කම්කටොළු වලින් ඉවත් වෙලා අර සාමාන්‍යයෙන් දහමේ පොතේ පතේ විස්තර වෙන ආකාරයට ඒ ඒ පැත්තටම නැඹුරු වෙච්ච ආධ්‍යාත්මික ජීවිතයටම යොමු වෙච්ච ගමනක් යන්න අවකාශය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි හොඳයි. දුක් බව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි හොඳයි. ඊළඟට මම ගැටලුව බුද්ධිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ අද දේශනාවේදී මුලදී අර කියවිච්ච මම කතාවේදී කියවිච්ච අවස්ථාවක් කරහා මට ප්‍රශ්නයක් අහන්න හිතෙන ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරන කලින් වාද්‍ය භාණ්ඩයක් වුණා. එතකොට ඒක මට මේ මේ අවුරුදු කීපයක් තුලදී මම මේ ළඟදී මම පුරුදු වෙන ගත්තේ අම් කොහොමරි ඒක මට හොඳට පුහුණුවක් ආවා. මේ වයසට ගිහිල්ලා වුණා පුරුදු වෙන ගත්තාම ඒක හොඳට මට පුහුණු කරනවා මයි ගුරුවරයා මට බොහොම හොඳට කරනවා මිෂන් කරන්නේ කියලා. මට කමටහන් වෙන මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට කිව්වා ඔක නවත්තහරද දෙක ඔෆ් එකට ගන්න බෑ කියන්නේ. ඒක නමතුම් ස්වාමීන් වහන්සේ මට මේ ඒ වාක්පාණ්ඩේ ඊට පස්සේ තියෙන තැන යනකොට මහා ලොකු. ඒක ඒ ඉස්සලම මේ අරගෙන ගහන ලොකු අදලයක් ඇවිල්ලා. ලොකු ඒක බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගන්න ඕනේ සාපකාරකෙ. ඒක ගහන්න. ඒ සබ්දෙට බොහෝ කැමති. එහෙම තිබුණා පස්සේ ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට යනකොට ඒක ඊට පස්සේ දකින්නකොට මහා වේදනාවක් වෙනවා. ඒක දකින්නකොට ඉතරක් නෙමෙයි දැන් සින්දුවක් හරි එහෙනකොට ඒ සින්දුවක අර අර ඒ පාටි පාටි කැලේට හිත යනවා. ඒක චුටි කැලක් වුණත් කියනවා. එතකොට ඇතුලෙන් එන ලොකු වේදනාවක්. ඔව්. කැර කැර ගන්නවා වේදනාවක් එනවා. ඊපස්සේ ඒක කොහොම හරි ඒ ඒකත් ඉවසගෙන ඉස්සරහට යනකොට දැන් මට දැන් ඒකේ හේතුව මතක නෑ මට දැන් වාසි පාඩේ පොලිටි කියලා කියලාත් මතක නෑ කාලෙකින් අලලක් නෑ හැබැයි අද ඔබ වහන්සේ අම් බණ දේශනා කරකින් මුලදී වීණාව කියනකොට මට මොකක් නිකන් අර හින රැස්සක් කඩාපත්තිර වගේ අරක මොකක් වුනේ වේදනාවක් හ්ම් හ්ම් කියන්නේ බැරි ලොකු කල් වේදනාවක් තද වේදනාවක් කරා මේ මොට අයදකින් පිටයි නොහයි හැබැයි ඒක තප්පර කිපයක් යන නැති එකක්. හ්ම්. මට මේ කියන්නේ ඔබ හන්සෙට කියන්න හිතන ඔවද බලාපොරොත්තු වෙන අවශ්‍යයි. ඔව් ඉතින් අපිට ඒ වගේ ඉතින් දැන් ඔක ඉතින් අපිට දැන් ලොකු බැඳීමක් තියලා තිනවා මේ වාදන භාණ්ඩයට. ඒ වගේම සමහරවිට අපිට යම්සි කෙනෙකුට ලොකු බැඳීමක් තේන්නත් පුළුවන්. නමුත් ඉතින් යම්සි හේතුවකට ඒ තැනැත්තගෙන් වෙන් වෙන්න සිද්ධ වුනහම ඒ භාණ්ඩයෙන් වෙන් වෙන්න ඒ වාදන භාණ්ඩයෙන් නැත්නම් ඒ මොකක් හරි දෙයකින් වෙන් වෙන්න සිද්ධ වුනහම ඉතින් අර පපුවට පීයකින් අයිනවා වගේ සමහරට දැනෙන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි කාලයක් යනකොට හැබැයි සුවපත් වෙනවා. ඉතින් ඒක අපි අපි තීරණයක් අරගෙන මේකෙන් දැන් ඉවත් වෙන්න ඕනේ මේක දැන් දුරු කරන්න ඕනේ මීට වඩා ගමනක් මං යන්න ඕනේ මේකත් එක්ක ඇලිලා ඉඳලා හරියන්නේ නැහැ. මෙයත් එක්ක ඇඟලුම් කමක් පාත්තලා හරියන්නේ නැහැ කියලා අපි නැත්තම් වෙලාවට අපේ ජීවිතවල දැඩි තීරණයක් අරගෙන ඒ බඳු මට්ටමකට යන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවෙදි තින් අපිට ඒ තාම දුක තියෙනවා. තාම හැඟුම්බර වෙනවා. නැත්තම් හිතට අර වගේ කම්පා වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක නැවත නැවත සිද්ධ වෙද්දී අපිත් දැනවත්ව ඒ සිද්ධ වෙනවා. හැබැයි ඒ ඊළඟ ඊළඟ මට්ටම් වලදී ඒ සිදුවන කම්පනය හැබැයි එන්න එන්න අඩු වෙනවා. කාලයත් එක්ක ඉතින් විසඳලා යනවා. එතකොට තමයි තේරෙනවා දැන් ඉස්සෙල්ලා නම් මට මේ මෙයා මතක් වෙද්දී ලොකු කම්පනයක් ඇති වුණා නැත්නම් මේ වාදන භාණ්ඩේ මතක් වෙද්දී ලොකු කම්පනයක් ඇති වුණා. දැන් නම් ටිකක් කල් ගියා. දැන් නම් එච්චර ගාණක් නැහැ. ලාවට පොඩි හැඟීමක් ඇති වෙනවා එච්චරයි. කියලා ඉතින් Tamanට තේරෙන්න ගන්නවා. මොකද අපේ හිත අර දැඩිව ග්‍රහණය කරගෙන හිටපු දෙයක්, දැඩිව ඇලුම් කරපු දෙයක් එකපාරට අපෙන් ඉවත් වුනහම ඒ වගේ කම්පනයක් නිතතින්ම පහළ වෙන්න පුළුවන්. ඉතින් ගැන එච්චරම බිය විය යුතු නැහැ. ඉතින් අර අපි ඒක ටිකක් අමතක වෙලා තිබිලත් එකපාරට මතක් වුනහම දැන් මේ අද වුණා වගේ ඒක වෙන්නත් පුළුවන්. මොකද අර ඉස්සර නිකන් සමනය වෙලා තිබුණේ ආයෙත් නිකන් හිත පෑරුණා. හැබැයි ඒක සුවපත් වේවි. ඒක තරම්ම ගැඹුරක් කියන්නේ ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපේ අපේ හිත ඇලුනා නම් ඉතින් එතන අනිවාර්යෙන් ওই වගේ දුකක් පහළ වෙන්න ඉඩ තියෙනවා. හොඳයි. ඊළඟ රහන් විචාකට ඉස්පත් කරලා ආ තේරුම් ගන්නයි ඔක්කොම තේරුම් ගන්න සම්මත සවසරයි. ඔව් ඔව් අර බෞද්ධීව මහත්යාගේ දෙවෙනි ප්‍රශ්නයට උත්තර දෙනකොට ආවරේ ප්‍රශ්නයක් ඒ කියන්නේ සාකච්ඡා කළානේ මේ නෙකම්ම කීය ගැන හ්ම් එතකොට මට ආවදහස තමයි මේ දැන් නෙක්කම කියනකොට අර මේ දිග දාලා යෑම වගේම ඊට වඩා ගැඹුරු නෙක්කම මේ ස්වාමීන් වහන්සේ දැන් පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ උපාදාන කරගෙන පංචස්කන්ධය උපාදානය කරගෙන ඊමේ ඊමේ අඩු ඒකේ අඩුකම ලකම විදිහට හිතන්න පුළුවන් අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔව් ඊළඟට අපි අර දේවල් හරි මිනිස්සු දේවල් හදාගෙන දැන් මේ ආයතන වලට මේ දැනෙන දේවල් වලින් හදාගෙන හදාගෙන ඒවා අල්ලගෙන අල්ලගෙන නිතරම මේ සංකාර කරන එක අඩු කරන එකමත් නිකම් මේ නේද ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම සම්පූර්ණ ඇත්ත මම එකඟ වෙනවා. මොකද සමාහලාට හුඟක් වෙන්නේ මේ දැන් අපි අපේ හිතේ කොහොමත් ඇලෙන ගතිය බැඳෙන ගතිය තියෙනවා. ඉතින් අපි සමහරවිට ගිහි ජීවිතය ගැන කලකිරලා මහන වුණාම මහන ජීවිතයේ තියෙන දේක් අල්ල ගන්නවා. ඉතින් ඕකක් වෙන්න පුළුවන්. සමහරවිට ඉතින් පන්සල අල්ල ගන්නවා, නැත්නම් ගෝලයෙන් අල්ල ගන්නවා. නැත්නම් Tamanට ලැබෙන ලාභ සත්කාර අල්ල ගන්නවා. එහෙම නැත්නම් Tamanට ලැබෙන ඒ කීර්ති නාමය අල්ල ගන්නවා. ඉතින් මොකක් හරි දෙයක් ඉතින් මහානකමෙත් අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි අරක අතහැරලා මේක අල්ලගත්තයි කියලා. ඉතින් එතන නිවැරදි මේ අන්දමේ ගැලවුමක් වෙලා නැහැ. අපිට පුළුවන් නම් අරක නම් අතහැරියා. දැන් ඉතින් ඇයි මම මේක අල්ලන් ඉන්නේ? කියලා නම් අපි නැවතත් හැරිලා බැලිය යුතුයි. ඉතින් නිසා ගිහි වේවා පැවිදි වේවා මේ අපේ හිතේ සිද්ධ වෙන උපාදානය එතන එතන සිද්ධ වෙන ඒ අල්ලා ගැනීම, දැක ගැනීම තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ නිසා අපි භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය දේ. එතන එතන කොහොමද අපේ හිතේ පහළෙන උපාදාන වීම දකින්නේ? ආයි හිත ගිහින් අල්ලා ගන්න හැටි දකින්නේ. එතකොට අන්න ඒක දැකලා අපිට අපේ හිත නිදහස් කරගන්න පුළුවන් නම් එතෙන්දී නිවැරදි නයිස්ක්‍රම්‍යයක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපේ හිතේ ආසාවක් පහළ වෙනවා ආසාවට ඉඩ දෙන්නේ නැතිව ආසාවට උල්පන්දම් දෙන්නේ නැතුව අපිට පුළුවන් ආසාව අත්හැරලා දාන්න. දැන් බුදුහාමුදුරුවෝ දෙවන සත්‍ය වශයෙන් නැත්නම් දෙවන මේ ආර්ය සත්‍ය වශයෙන් දේශනා කරන්නේ තණ්හාවනේ. ඒතර තණ්හාව සම්බන්ධයෙන් ක්‍රියාවත් විය යුතු හැටි කියලා දෙන්නේ තණ්හං පහතබ්බං. තණ්හාව ශේ කළ හැල යුතුයි. තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව ආසාව අතහල යුතුයි. කියලා තමයි කියලා දෙන්නේ. නමුත් අපේ හිතේ ආසාවක් පහළ වුණාම අපිට පුළුවන් ඒ ආසාව ඉෂ්ට කරනවා වෙනුවට ආශාව අතහරින්න. ඉතින් මේක එක අතකින් ලේසි නැහැ. මොකද මේ ආසාවක් හිතේ පහළ වුණාම මේක අපිව මෙහෙවනවා. තණ්හාවක් හිතේ පහළ වුණාම තණ්හාව අපිව වසඟයට ගන්නවා. තණ්හාව අපිව නිකන් හරියට වහල් භාවයට ගන්නවා. අපි ඉතින් එයාගේ බැලේක් වෙලා, වහලෙක් වෙලා එයා කියන විදිහට කටයුතු කරනවා. නමුත් අපිට පුළුවන් හිතේ ආසාවක් පහළ වුණාම හිතේ තණ්හාවක් පහළ වුණාම ඒ බව දැනගෙන ඒක අත්හැරලා දාන්න. ඉතින් එතන තමයි නයිෂ්ක්‍රම්‍යයක් තියෙන්නේ. එතන තමයි ඉතින් ගැඹුරු නයිෂ්ක්‍රම්‍යයක් තියෙන්නේ. ඒ නිසා මෑනියෝ කියනවා වගේ අපේ පැවිදි වීම වැදගත්. පැවිදි වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එතනින් අදහස් වෙන්නේ මේ ගිහි කම අතහැරලා පැවිදි බීමේ තියෙන වෙන දෙයක් අල්ලා ගැනීම හොඳයි කියලා. හොඳයි අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නට යමු වෙන්න. ඊළඟ පැනේ ජයාකාරී ඉදිරිපත් කරන්න පුළුවන්. ආමඳුරට පෙරවන් තරණ ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. සම්බන්ධ මේ දැන් වහන්ස ඉස්සෙල්ලා මේ බන්දිජේ මහත්තයාගේ ප්‍රශ්නයකට පැහැදිලි කරනකොට මේ කිව්වා අර ඒ සම්මේ ධානය ඇතුළේ ඉන්නකොට දැන් අර බුදුහාමුදුරු කියලා දෙනවා මේ ගිනදීම කෙලස් මෙහෙ කරන්න බෑ කියලා ඒ කතා ඒ මේ කියුණා. හ්ම්. ඒ අර ඒ මොන වගේ සූත්‍රද සමිනවන්සේ සාමාන්‍යයෙන් ඒ බව සඳහන් ඔව් මජ්ක්‍ධිම නිකායේ එනවා සල්ලේක සූත්‍රය. ඒ සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වඳු ප්‍රකාශයක් කරලා තියෙනවා මම පොඩ්ඩක් එක පෙන්වන්නම්. ඒ කියන්නේ දැන් විවිධ ධ්‍යාන ගැන නැවත නැවත ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේකේ හිටියයි කියලා කෙලෙස් දුරු වෙනවා කියලා කවුරු හරි හිතනවා නම් එහෙම හිතන්න එපාය. ඒ මෙතෙන්දි කෙලෙස් දුරු වීමක් වෙන්නේ නැහැ. මෙතෙන්දි වෙන්නේ මේ ditta dhamma sukha viharanayakya කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉන්න මම පෙන්වන්න පොඩ්ඩක්. දැන් මෙන්න මෙතන. ඨානංකෝ පනේතං චුන්ද විජ්ජති යං ඉදේකත්වෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්මන් සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරේ. තස්ස එවමස්ස සල්ලේකේන විහරාමීති. කියන්නේ දැන් මේ යම්සේ තැනැත්තෙක් මේ විතක්ක ਵਿਚාර සහිත ඒ ප්‍රථම ධානයේ වාසය කරනවලු වාසය කරද්දී හැබැයි එයාට හිතෙනවලු මේ සල්ලේකයෙන් තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ කෙලස් සිඳීමෙන් කෙලස් ඡේවීමෙන් තමයි මේ ඉන්නේ කියලා එයාට හිතෙනවලු. එතකොට බුදුහාඳුරෝ කියනවා නකෝ පනේතං චුන්ද අරියස්ස විනේ සල්ලෝකේ වුච්ඡanti මේකට මේ මේ චුන්දය මේ ධානයෝ ආර්ය විනේ සල්ලේකයෝ කියලා කියන්නේ නැහැ ditthadhamma සුඛ විහාරෝ ඒතේ අරියස්ස විනේ උච්චාන්ති. මේකට තමයි හැබැයි වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් සෝයක් කියලා නම් මේකට කියනවාය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් මේ විදිහට ධාන 8 ගැනම කියනවා. එහෙමයි සානන්ද. ඊට පස්සේ හරියටම ෂුවර් නෑ ඉතින් අර මේ ශබ්ද විසුද්ධිය විදර්ශනා ඥාන පොතේද කියලා මතක නෑ ඒක අර මේ ධම්මජීව සාන්වන්තේ හරි කවුරු හරි මුලින් ලියපු විස්තරේ තියෙනවා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ආර්ය භූමිය කියලා හතරවෙනි ධානයෙන් පස්සේ මට්ටමක් අර පංච සායනාන්ත දෙවෙනි ධානයෙන් පස්සේ පුරාණ කිව්වයි ඥානාරම් සායනාන්ත කිව්වයි ඒ ධානයට අර කලින් අර මුල් මුලින් වෙන සාමාන්‍ය සමාධි මට්ටමකට පස්සේ විදර්ශනා පැත්තට එහෙම මොකද පුළුවන් කියලා. එතන මොකද සායනාන්තර බුදුහාමුදුරුවෝ හතරවෙනි ධානයෙන් පස්සේ මෙහෙම ආර්ය භූමිය කියලා එහෙම කිව්වයි කියලා අනේම ප්‍රකාශයක් තියෙන තැනක් තියුණා. ඒ ගැන පොඩ්ඩක් ඔව් ඇත්තම දැන් විපස්සනාවට හැරෙන්න පුළුවන් තැන් හුඟක් මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. දැන් මේ අට්ඨකනාගර සූත්‍රය කියලා එහෙම දේශනාවකදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බඳු තැන් රාශියක් පෙන්වලා තියෙනවා. එතකොට ඒක පළවෙනි ධ්‍යානෙදිත් පුළුවන්, දෙවෙනි ධ්‍යානෙදිත් පුළුවන්, තුන්වෙනි ධ්‍යානෙදිත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යානෙදී පුළුවන් කියනට වඩා ධ්‍යානයේ මට්ටමකට හිත අරගෙන ඊට පස්සේ එතනින් විපස්සනාවට නැඹුරු වෙන්න හැරෙන්න ධ්‍යානයෙන් අයින් වෙලා ඒ කටයුත්තේ යෙදෙන්න පුළුවන්. ඒක තුල හිටියා කියලා නෙමෙයි හැබැයි අර උවමනා කරන සමාධි මට්ටම දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇතම් කෙනෙක් ඒ ප්‍රථම ධානයක් දක්වා දිනු කළා ඊට පස්සේ ඒක නවත්තලා මේ වැඩේ කරනවා. නැත්නම් ဒုတိ ය ධානය දක්වා දිනු කළා ඒ වැඩේ නවත්තලා මේක කරනවා. අන්න ඒ වගේ ඇතම් කෙනෙක් සමාලාවට ඉතින් අරූප සමාධිත් උපදවගෙන ඊට පස්සේ නවත්තලා මේ වැඩේ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් අර එක එක මට්ටම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඔය මහසිසාඩි සයාඩෝ ස්වාමීන් වහන්සේ එහෙම ඉතින් ඔය ධානවලටම අනිවාර්යෙන් යා යුතුයි කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ එතන එතන විපස්සනා කර කර එතන එතන ෂණික සමාධියක් පවත්වමින් යන්න පුළුවන් විපස්සනා මූලික කරගත්ත ගමනක් තියෙනවා. ඉතින් එතකොට අපිට හැඟෙන්නේ නිකන් සමාධිය අවශ්‍ය නැහැ වගේ. නමුත් එතනින් අදහස් වෙන්නේ කිසිම සමාධියක් නැහැ කියලා. ඒ හිතන්න යම් කෙනෙක් ආනාපාන සතියක් වඩනකොට මේ සක්මන් භාවනාවක් වඩනකොට මුලදී තින් එකපාරටම විපස්සනාවක් වෙනවා කියලා කියන්න බෑ. මුලදී තියෙන හිත නිකන් හසුරුවා ගැනීමක්. අතීතයෙන් මුදවා ගැනීමක්, අනාගතයෙන් මුදවා ගැනීමක්, වර්තමානයට ගැනීමක්. ඒක ටික ටික පුහුණු කරන්න පුහුණු කරන්න දැන් හිත ටිකක් හික්මෙනවා. හිත ටිකක් ඒකාග්‍ර වෙනවා. දැන් මේ වර්තමානයේ සිදුවෙන සිදුවීමත් සමග වර්තමානයේ හිත ගන්න අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතිය ඇති වෙනවා. ඉතින් එතකොට එතනින් අදහස් වෙන්නේ පැය ගණන් ඒ අරමුණේ ඉන්නවා කියලා. නමුත් ප්‍රමාණවත් පරිදි ඒ අරමුණ දිහා විමසන්න කාලයක් දැන් මේ යෝගාවචරයට ලැබෙනවා. එතන ඉඳන් ඉතින් විපස්සනාව දිගට කරගෙන යන්න පුළුවන්. එතන ඉඳන් ඒ කටයුත්ත කිරීම හරහා එයාගේ හිතේ සතිය සම්පජඤ්ඤය දියුණු වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. සමාධිය අවශ්‍ය නම් තවත් දියුණු වෙන්න ගන්නවා. ඔන්න ඒ වගේ අර දෙකම නිකන් සමාන්තරව අරගෙන යන යුගනද්ද ක්‍රමයක් වගේ තමයි එතන තියෙන්නේ. ටිකක් දුරට මුලදී සමාධියක් වැඩෙන ගතිය තියෙනවා ඊට පස්සේ එතනින් ඒක තව එහාට හුඟාක් ඔය ධහන මට්ටම් දක්වාගෙන යන්නේ නැතුව විපස්සනාවකට හැරෙන ගතිය ඉක්මන් ගතියක් එතන පෙන්눔 කරනවා. ඉතින් ඇතැම්මට උතන තියෙන්නේ හුඟක් වෙලාවට ඒ ඒ ඒ ගුරු ස්වාමින් වහන්සේලාට හුඟක් ප්‍රියමනාප ක්‍රමය ඉස්සරහට අරගෙන තියෙනවා. දැන් හිතන්න ඥානාරාම ස්වාමීන් වහන්සේ ဒုတိ ය ධානයෙන් පස්සේ මේ කරන එක හුඟක් බහුලීකృత කරා නම් සමහරවිට උන්වහන්සේ ඒකට වැඩි ප්‍රමුඛත්වයක් දීලා දේශනා කරනවා. ඇතැම් මිට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊටත් එහා ගිහිල්ලා අරූප ධානවලුත් ගිහිලා එතනින් පස්සේ නම් මේක කරන්න ගත්තේ ඒකට නම් උන්වහන්සේට හොඳට හරි ගියේ. සමහරට උන්වහන්සේ ඒකට වැඩි නැඹුරුවක් දීලා දේශනා කරනවා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ඔය මහසි ක්‍රමයේදී එහෙම ධාන ගැන ලොකු මේව එකක් නැහැ. ඒ උපචාර සමාධි මට්ටමෙන්ම වැඩේ පටන් ගන්නවා. එතනිනුත් සාර්ථක වෙනවා. ඉතින් එතකොට ඒකට ලොකු මූලිකත්වයක් දීගෙන මේ මේ දේශනා කරනවා. ඉතින් මේ වගේ අද විවිධ ගුරුකුල කියලා කියන්න පුළුවන්. හොඳයි. ඊළඟ දහම් ගැටලුව මහේෂන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ ප්‍රශ්න ටිකක් අතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක භාවනා කරගෙන යනකොට දැන් මට පොඩි ඇති වෙච්ච ගැටලුවක් නෙමෙයි අර අත්දැකීමක් දැන් අර මං ධර්මදේශනාවල අහලා තියෙනවා මේ ගම් මාර්ගයේ ඉදිරියට යනකොට ඒ Tamanට ඒ දේවල් ඒ විදිහට සැලසෙනවා කියලා. ඉතින් ඒක මං ඒක මට රියලයිස් වුණා රියලයිස් වෙලා ඉඳ යනකොට දැන් රැකියාව දිගටම කළා නමුත් අර පැන්ඩමික් එකත් එක්ක ඒක ගෙදරින් නම් වැඩ කරන එකට ඇවිල්ලා ඊට පස්සේ වැඩ කරන අවස්ථාන අඩු වෙලා වැඩිපුර විවේක යෙරිමේම ඉතින් ඇති වුණා. ඉතින් ඒ ඇති වෙන විවේකය පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න යොදව ගත්තා. මොකද ගොඩක් වෙලා තිබිච්ච හින්දා. ඉතින් එහෙම එහෙම වෙලා දැන් මේ පැත්තට ගොඩක් යොමු වෙනවා. දැන් අනිත් දේවල් කරනවා. නමුත් එහෙම යනකොට ඊට පස්සේ හිතුණා මේ දැන් එතකොට රිසර්ච් කරන්න පටන් ගන්නවානේ දැන්. මම කරන දේයි Eh, ඊට පස්සේ රැකියාවේදී eh, ඒ වෙලාවට ඒ වෙලාවට ඇති වෙන දේවල් අපි eh, පිළියම් යොදන දේවලුත් ඉතින් අර ඒ ඒ දේවල් එකම වෙනස් වෙනස් වුණා. වෙනස් වුණා කියලා මට තේරුණා මම ඒවට අප්‍රෝච් කරන විදිය. ඊට පස්සේ මේ ඔහොම ඉන්නකොට පුතා තමයි පුතා ඉන්නගෙන කිව්වා අම්මා දැන් ඔයා ඔයා හිතලා බලන්න ඔයාට කැමති දෙයක් කරන්න. يعني එක ඒජ් එකට ආවට පස්සේ අපි එහෙම හිතනවානේ මම කැමතිම දේ මොකක්ද කියලා එයා කිව්වා මේ go back to school කියන්නේ අබව හරි ඉගෙන ගන්න කරියර් එක එකම ඉන්නෝන් නැහැ ඒ ලංකාවේ ස්වෙන් හිටියට ඊට පස්සේ හිතලා මම ඉතින් පොඩි හිතලා හිතලා මම හරි ආසයිනේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා ප්‍රැක්ටිස් එකට තොරයි කියලා ඔන්න ඉතින් පොඩි කෝස් කියන්නේ kind of කරියර් එක වෙනස් කරන්න කියලා කෝස් එකක් කළා දැන් ජොබ් එක kind of වෙනස් වෙනස් පැත්තකට ගියා. දැන් ඒකේ ගිහිල්ලා දැන් වැඩ කරන මට යන්න තියෙනවා දෙපලකට. ඒ ඒවට කියවම ඉතින් දැන් අර අර මොඩල් එකම තමයි දානවා මේ මේවා දිහා බලන විදිහ. දැන් අර හිතපු කරියර් එකේ නම් දන්නවනේ මුලින් ඉඳලම සිස්ටම් එක මොකක්ද කියලා ඒ හින්දා ඒකට adjust ලා හිටිය දැන් ගියාම දැන් ඒ වගේ පේන්නේ හරි අමුතුවට දේවල්. ඒවා දැන් මේ එකට ඉගෙනගත්ත ඉගෙනගත්තත් මේ සිස්ටම් එක ඉගෙනගෙන ගියේ දැන් තියරි එක ඉගෙනගෙන ප්‍රැක්ටිස් එකට ගියාම දැන් ඒ ප්‍රැක්ටිස් එක තියෙන වෙනම විදියක් හ්ම් ඉගෙනගත්ත දේවල් හරි කොන්ට්‍රඩික්ටඩ් හ්ම් ගැලපෙන්නේ නැහැ මිනිස්සු වැඩ කරන්නේ කරන්න තියෙන විදියට නෙමෙයි ගොඩක් වෙනස් කියන්න ගියාමත් මේ ඕක දැන් කොහොම නෙමෙයි මෙන්න මේ විදියට කරොත් හරි කියලා ඒක දැන් තේරෙනවා ඒක කිව්වොත් ඒක නරි හිතරිදෙනවා ප්‍රෝ ඔව් සුපර්වයිසර් හිතරි දෙනවා දැන් මම මේ දෙයක් කරන්න යනවානේ මේ ස්වාමීන් වහන්සේ මිනිස්සු කැමති නැහැ රිස්ක් එකක් යාට අලුතෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියලා වැඩ කරනකොට යා පොසිෂන් එකකට වෙගෙන බය තියෙනවා මේ මේ මේ මං ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන බයක් ඒක හරි තාම රයිට් වෙන්නයි යන්නේ කියලා ඉතින් දැන් ඒක මමත් දන්නවනේ දන්නේ මම පුළුවන් තරම් ඒක කන්ට්‍රෝල් කරගෙන තමයි ඒක ලස්සන විදිහකට කියන්නේ නමුත් ඉතින් මට ඉතින් එහෙම කියලා යන්නේ ගෙදර ඇවිල්ලා දැන් කල්පනා කරනවා. දැන් හරියට අර ඉන්න තැන ඉන්නේ නැතුව හිත වඩා හොඳ වෙයි කියලා. ගිහිල්ලා දැන් තවත් ඊට පස්සේ හිතන්න දේවල් තියෙනවා ගෙදර වෙලා හෙට ගිහිල්ලා මොකද දැන් මේකට මොන විදිහටද මම අප්‍රෝච් කරන්නේ මේ වැඩේට දැන් දෙගොල්ලක් ඉන්නවනේ මගේ ක්ලයන්ට්ස්ලා නැත්නම් පේෂන්ට්ස්ලා ඒකෝ ඒගොල්ලන්ට සලකන්නත් ඒගොල්ලෝ මට ප්‍රයොරිටි නම්බර් 1 ඉතින් අපේ සිස්ටම් එකේ. නමුත් දැන් මැනේජ්මන්ට් එකටත් කැමති විදියට කරන්න ඕනේ. කරන්නත් මම කැමති නැහැ. හරි කොන්ට්‍රඩික්ටරි. දැන් ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක හරි අමාරුයි. ඊට පස්සේ දැන් හිතුවා ඕක හරියන්නේ දැන් ඕක නවත්තලා දානවා මොකද වැදගත් මිනිසුන්ට සේවය කරන්නද නැත්නම් මැනේජර්ව සතුටු කරන්නද මැනේජ්මන්ට් එකට සතුටු කරන්නද නැත්නම් මගේ පාත් එක යන්නද දැන් කරපුවා. පස්සේ ඒ දැනෙන්න පුළුවන්. දැන් ඉතින් ඊට මෙතන ඉඳලා අනේ වල යනවා සද්ද නැතුව මොකද මගේ මට කලින් කරේ එකට අපෝ යවන වෙලාවට යන්න පුළුවන්. ඒකට යන්න. හ්ම් හ්ම්. ඊට පස්සේ දැන් අනෙක් ප්‍රශ්නේ දැන් එක කතා කරනකොට තනකදී හම්බුණා මානවනේ ආද මොකද කරන්නේ කියලා හුවම ඒ ප්‍රශ්න උත්තර දෙන්නත් හරියම. හ්ම්. දැන් ආ ඒක ආමියා දැන් කරේ එක මා ඒකතර ඊගෝ එක තමයි එතන තියෙන්නේ. ඒක තේරෙනවා. ඊට පස්සේ හිතනවා නෑ මේ ඔක්කොම හොඳයි මට දැන් ඔය දෙකෙන් එකක්වත් නොකර නිකන් ඉන්න එක තමයි හොඳම එතකොට මට ලේසි මගේ පාත් එකේ ප්‍රැක්ටිස් කරගෙන යන්න හැබැයි ඒකට මට බාධාවකුත් නැහැ පොකේතරි ප්‍රශ්නකුත් නැහැ වැඩ කරන තැන් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ why not thinking to be yourself decision එකක් අරගෙන පාත් එකේ යන්න ඊට පස්සේ ආපහු හිතනකොට තේරෙනවා ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ මේක කරගෙන බෙදේ තියෙන හංගගෙනනේ කරන්නේ දැන් කාටවත් කියන්නෙත් නැහැ කියන්නත් බෑ මෙහෙම දෙයක් කරනවායි කියලා හංගගෙන යනවා බට් 1 පොයින්ට් එකක් එයි එතකොට එදාට ඩිසිෂන් එක ගන්න uh, තමන් තමන් මොකද තමන්ට කරගන්න වැඩි වැඩකට දෙය කියලා. යන්න ඒ පොයින්ට් එකට එන එනවා කියලා තිබුණා. ડોක්ටර් ස්වාමීන් වහන්සේ තමයි කිව්වා. දැන් හිතුවා ඒක uh, දැන් අද ස්වාමීන් වහන්සේ කියුවේ ධීරය පාවිච්චි කරන්න එක එක ලෙවල් එකකට කියලානේ දැන් ඉතින් ලෙවල් එකක් කෙනවා නේද ඒක ඩිසිෂන් එකක් ගන්න ඕනි කියලා. දැන් එහෙම තමයි හිතුවේ ස්වාමීන් වහන්සේ. හ්ම්. තික්ව මොකක් හරි ඒ ලෙවල් ඒ මට්ටමේ තමයි මනස තියන්නේ. මම ඩිසයිඩ් කරනවා මම කොන්ට්‍රඩික්ටරි රස්සාවට ගිහිල්ලා ඒ කොන්ට්‍රඩික්ෂන් එකෙන්ම හිත දිහා බල බල ඉන්නවා. දැන් මොකක් කරන්නේ කරන්නේ මොකක් ක්ෂණයක් ආපුවම මම භාවනා කරනවා. හ්ම් හ්ම්. එතන ඒ ඉඳ දක්වනවා මොකද මගේ බැලන්ස් එක තියාගන්න. මොකද මම patient හින්දා කියන්නේ client හින්දා හිත දුක් කරගන්නත් බෑ. පැටෙන්නත් බෑ මැනේජ්මන්ට් එක හින්දා තරහ ගන්න මම කැමති නෑ ඒගොල්ලන්ට ඕන ඒ තරම් ඒගොල්ලන් කියන ඩිසිෂන් එක වැරදි වෙන මේක තමයි මගේ ඩිසිෂන් එක කියලා කියන්නේ. ඒකට කැමති නෑ කියලා මිඩල් ලෙවල් එකේ ඉන්න ඕන හින්දා ඒ වෙලාවට පොඩ්ඩක් ස්ටෙප් බෑක් වෙලා මෙඩිටේට් කරලා තමයි ඒ ගැන හපක් කල්පනා කරන්නේ. හොඳයි. හරි අමාරු සම්මාසෙ. හ්ම්. හැබැයි හැබැයි හැබැයි මම නම් හිතනවා හැබැයි ඔය ක්‍රමේ හරහා ලොකු ගැම්මක් එනවා හැබැයි. නිකන් අපි අර නිකන් සුක් මේ බොහොම නිකන් සරල මාර්ගයේ ගිහිල්ලා කඩතොළු නැතුව යනවට වඩා ඔය හැපි හැපි යනකොට ඒක තව තව මට්ටම් කර කර යන ගමනේ තමයි මට නම් හිතෙන්නේ කෙලස් ඉක්මනට කැපෙන ගතියක් තියෙන. දැන් හිතන්න අපිට ඕනම් පුළුවන් සීළු දෙනාගෙන් අයින් වෙලා හරීම මේ පහසු මාර්ගයේම තෝරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි එතෙන්දි කතරම් දුරට අපේ හිතේ තියෙන ඔය වගේ කඩතුළු තැන් අපේ හිත ගැටෙන තැන් හිත ඇවිස්සෙන තැන් හිතේ අසමබර වෙන තැන් පහළ වෙනවද අපිට ඒවා හඳුනා ගන්න පුළුවන් අවකාශයක් සැලසෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒතකොට අපි බලන්න ඕනේ. ඒතකොට මේ මේවා බලන්න වෙනවා නිකන් එක පැත්තකින් අපි කෙලස් හඳුනා ගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නත් ඕනේ. එහෙම නැතුව කෙලස් හඳුනා ගන්නත් තමයි අපිට තේරෙන්නේ නැහැ. තවත් පැත්තකින් අපේ කෙලෙස් හඳුනා ගැනීම පැත්තක තියලා නිකාන් ටිකක් අර සැහැල්ලු ජීවිතයකටම විතරක් යෑම තුළ පොඩි අවාසියකුත් තියෙනවා. මොකද ඉතින් අපේ ජීවිතේ හැලහැප්පීම් හරි අඩුයි, අත්දැකීම් අඩුයි. ඉතින් අපි අර ඇඟ බේරගෙන ඉන්න රටාවකට තමයි හුරු වෙලා තියෙන්නේ. එතකොට අර වගකීමක් දරන්න බෑ, චැලෙන්ජ් එකක් ගන්න බෑ, ඒක හරහා යන්න බෑ, අභියෝගයක් ගන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් ඊට වඩා හරේ විචිත්‍රත්වයක් තියෙනවා, පරිණත බවක් තියෙනවා. අර අභියෝග හරහා යන ගමනේ. එතන තමයි අපි තුල යම්සි පරිණත වීමක්, අත්දැකීම් බහුල වීමක්, මැචුව වීමක් හැත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔක ටිකක් හිතලා බලලා ගන්න වෙනවා. මෙන්න මෙහෙමම විය යුතුයි කියලා නිශ්චිතව කියන්න අමාරුයි. මොකද අපි නිකන් ඔය මොකද්ද කියන උපමාවක් මේ පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියලා අපි කියන්නේ. මේ ගලට විවිධ ප්‍රශ්න ඇවිල්ලා පෙරලි පෙරලි පෙරලි යනකොට තමයි ඒක පොඩ පොඩ පොඩ පොඩ උපමට්ටම් වෙලා එයාව එයාගේ තිබිච්ච ඒ කඩතුළු නැති වෙලා යන ගමනක් තියෙනවා. ඉතින් මේ බඳු සමනක් තමයි එකතකින් අපිට කියන්න පුළුවන් මේ විපස්සනාවේ විපස්සනාව තුලක් තියෙන්නේ. ඇඟ බේරාගෙන සිටීමේම සිටීමෙන්වත් නෙමෙයි විපස්සනාවක් වැඩෙන්නේ. අයිමයි ස්වාමීන් වහන්සේ මට ඒක පැහැදිලි වුණා. ඔව්. මේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ කියපු දේ මොකද දැන් හරි ඒ කියන්නේ ලේසි නැහැනේ. ඔව් මොකද ලේසි නැහැ. ලේසි නැහැ ගමන ගමන අභියෝගශීලී. දැන් අපි මේ පොඩ්ඩක් ඔය භාවනාවකුත් වඩලා පොඩි හරේ වැටහීමක් සහිතව ඉඳද්දිත් ඔච්චර ප්‍රශ්න එනවා නම් සාමාන්‍ය මිනිස්සෙක් ඔය වගේ තත්ත්වයක් පරිහරණය කරද්දි කොයිතරම් ප්‍රශ්න එයාට තියෙනවද නේද? ඒකත් එහෙමයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අර මේ දැන් ඇනලයිස් කරනවා වැඩිනේ මේක අපි සීරියස් ගන්නවා වැඩි. එහෙමත් වෙන්න පුළුවන්. සමහරවිට අපේ කියලා තියෙන විදිහටම ඔව් කියලා තියෙන විදිහටම කරන්නේ. හ්ම් හ්ම්. හැබැයි හැබැයි ඒ ඒ ඒවත් මට හිතෙනවා අපේ අපේ හිතේම තියෙන මේ දැඩි ග්‍රහණයද උතන මූලික වෙන්නේ. අපිට තාම තියරි එකයි ප්‍රැක්ටිකල් එකයි අතර වෙනස තේරලා නැද්ද? දැන් සමහර කෙනෙක් පොතේ තියෙන එක ඇසිටිස් කරන්න යනවානේ. ඉතින් ඒකත් එතකොට ප්‍රායෝගික නැහැ. අපි අපි බලන්න ඕනේ එතකොට සමහර තැන්වලදී කොම්ප්‍රොමයිස් කරන්න. කොහොමද මේ තියරි එකේ නම් මෙහෙම තියෙනවා. හැබැයි මට මෙතෙන්දී ප්‍රායෝගිකව මේක තියරි එකම 100ක් කරන්න පුළුවන්ද? නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වෙන මේකේ ප්‍රායෝගික පැත්ත බලලා මම චූට්ටක් ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්ද කියලා නම් අපිට පොඩ්ඩක් එතනදී ප්‍රායෝගික පැත්තත් බලන්න සිද්ධ වෙනවා. ඒතර ඔන්න ඔය වගේ පැති මම හිතන්නේ ඔය අත්දැකීම් හරහා යනකොටම තමයි අපිට එකතු වෙන්නේ. අපිමයි ඒවා හරහා අපිම වැටි වැටි අපිම වරද්ද වරද්ද හද හද යන ගමනක් තමයි එතකොට තියෙන්නේ. ස්වාමීන් ඒක පැහැදිලි වුණා මට දැන් හිතන්න දෙයක් තියෙනවා ඒ කියන්නේ ඇඩ්ජස්ට්මන්ට්ස් ටිකක් කරලා බලන්න. <laughs> එහෙම කරලා බලලා බලන්න පුළුවන් මොකද එතකොට වෙනසක් වෙන වෙන වෙන විදිහට ඊට පස්සේ මට හිතන්න පුළුවන් මේ තෙරුවන් සරණේ සාමස හොඳයි හොඳයි පකාර උනායි පිළිසර හොඳයි හොඳයි තෙරුවන් සරණයි ඊළඟ දහස් ගැටලුව ගෙක්නාන් මහතා ඉදිරිපත් කරන්න පුළුවන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කියන දේ ඇහෙනවා කියලා මම හිතනවා ඔව් ඔව් ස්වාමීන් වහන්සේ අද යෝගීන් ටිකක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරා ඒක ඇවිල්ලා මජ්ජ සූත්‍රය ගැන ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීන් වහන්සේ කට්ටියක් ඇවිල්ලා කියනවා මේ විදිහට තමයි මජ්ජ සූත්‍රයේ එක එක ස්වාමීන් වහන්සේට තේරුනේ කියලා. හ්ම්. ඔව්. අපි කතා කරකෝ ඒ සාකච්ඡාවේදී ඔය අන්ත දෙක කියන එක ගැන අපි පොඩ්ඩක් මොකද්ද මේ අන්ත දෙක කියන එක කියලායි සමහර යෝගීන් අහනකොට ඉතින් මට පිළිතුරු දෙන්න උනේ මේක තමා මුලින්ම තමයි දකින්න ඕනේ මොන අන්තය කොච්චර බීප් එකකට අපි කො ඇලිලා ඉන්නාද එහෙම නැත්නම් ගැටිලා ඉන්නාද ඒක තමයි අන්ත කියන එක ඊට පස්සේ මැද කියන එක ගැන ඩිෆයින් කරන්න මැද කියන එක අපිට හොඳට අවබෝධ කරගන්න යනකොට මට තේරුණා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගෙන් ඔය අන්ත දෙකේ මැද එක්කෝ අතීතයයි අනාගතයයි මේ පච්චුප්පන්නේ පච්චුප්පන්නේ කියලා ඩිෆයින් කරන්නේ මේ මොහොත වෙනකොට අපි ආනාපාන සතියේ නම් ඉන්නේ අච්චුප්පන්නේ කියන්නේ නිකන් නහයට දැනෙන වායු ඇතුළට එන එක ආශ්වාස කිරීම හරි ප්‍රශ්වාස කිරීම හරි ඒ විදියටද බලන්න ඕනේ කියන එක. ඒකේ මැද කියන්නේ මොකද්ද? කොහොමද ඒක ඩිෆයින් කරගන්නේ? අපිට තේරුම් වෙන විදියට කියන එක තමයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් හොඳයි. දැන් ඇත්තටම දැන් දැන් අපි මැද කියලා මේ ආනාපානය කියන එකම නෙමෙයි ඇත්තටම ගන්න තියෙන්නේ. ඒක ඉතින් මහත්තයරත් තේරෙනවා මේ ඇත්තටම ඒ මැදට ගන්න උපක්‍රමයක් විදිහට ආනාපානය පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ හිත බහුල වශයෙන් අතීතය අතීත අන්තයේ සැරිසරන ගතියක් තියෙනවා. බහුල වශයෙන් අනාගත අන්තයේ සැරිසරන ගතියක් තියෙනවා. ඔන්න ඔය මේ අතීතයයි අනාගතයයි කියන අන්ත දෙකෙන් මුදවා ගැනීම පිණිස අපි මැද තියෙන එකක් අල්ලලා දෙනවා මුලදී. ඒතර මැද තියෙන ආනාපානයක්. ඒ කියන්නේ මැද තියෙන ආනාපානයක්ම නෙමෙයි මැද මැද ඉතින් විවිධ දේවල් තියෙනවා. විවිධ දේවල් අතර කය විශේෂයෙන්ම වර්තමාන වර්තමානයේ ඇසුරු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒතර මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වෙන නිසා යම්සි කායික ක්‍රියාකාරකමක් මේ හිතට අල්ලලා දෙනවා. ඔයාද මේක ඇසුරු කර කර ඉන්න. මේක ඇසුරු කර කර ඉන්න. ආනාපානයම ඇසුරු කර කර ඉන්න. ආස්මේ නැත්තම් පිම්බීම හැකිලිම ඇසුරු කර කර ඉන්න. එහෙම නැත්නම් මේ කයේ හටගන්නා වේදනාවක්ම ඇසුරු කර කර ඉන්න. මේ විදිහට ඉතින් මේ වර්තමාන මොහොතේ හටගන්නා යම්සි දෙයක් ඇසුරු කර කර ඉන්න යාට ඉඩ සලස්සනවා. දැන් එයා අතීතය අතහැරෙනවා අනාගතයත් අතහැරෙනවා. හැබැයි වර්තමානයේ අල්ලගෙන දැන් ඉන්නේ. ඊට පස්සේ ඊළඟ එහාට යනකොට තමයි වර්තමානයේ අතහැරෙන්නේ. දැන් එයා අපි අපි නිකන් උපක්‍රමශීලීව තමයි අර පළවෙනි පියවර ගත්තේ. දෙකක් අතහරින්න එකක් අල්ලගත්තා. දැන් මේ අල්ලගත්ත එක දැන් ටිකක් විනිවිද බලනවා. එතන තමයි නුවණ යොදන්නේ. එතන තමයි විපස්සනාවක් වඩන්නේ. ඒ විපස්සනාවක් වඩනකොට තේරෙනවා දැන් මේ අල්ලගත්ත වර්තමාන දේයත් ක්ෂණ බංගුරයි. එතනක් තියෙන ඇතේමක් නෙතිවා. මෙතනක් ගන්න කියලා දෙයක් නැහැ. මෙතනක් සාරයක් නැහැ. මෙතනක් හරයක් නැහැ. කියලා අන්න එතන එයාට නුවණක් පහළ වෙනවා. අන්න ඒ නුවණින් තමයි වර්තමානය අතහැරෙන්නේ. ඒකයි අර මජ්ජේ මන්තා නලිප්පති කියලානේ කියන්නේ. මැද නුවණින් තමයි නොඇලී ඉන්නේ. නුවණ පාවිච්චි කළා නුවණ දියුණු කළා විපස්සනාවක් වැඩි නිසා හරහා තමයි මැද අතහැරෙන්නේ. මුලදි මැද ඇල්ලුවා හැබැයි නුවණ දියුණු කළා මැද අතහැරියා. එතකොට එන්න එතෙන්දී අතහැරෙන මැද ඇවිල්ලා මේ ආශාස ප්‍රසආසයේම නෙමෙයි මේ වර්තමානයේ කියන සියලුම સંદર્ભයන් සියලුම වර්තමාන මොහොතේ සිදුවෙන යම් යම්තාක් සියල්ල තියෙනවාද ඒ සියල්ල අතහැරීමක් තමයි අපි එතකොට කතා කරන්න වෙන්නේ. එතකොට තමයි අන්න මහා පුරුෂයෙන් බවට පත් වෙන්නේ. මේ හැබැයි ඉතින් ඒක උපක්‍රමශීලීව කරන්න යම් යම් ටූල්ස් අපි පාවිච්චි කරනවා. ඒකේ වැරද්දක් නැහැ. ගේෂාන් මහත්තයා එකඟද නැත්නම් මොකද දන්නේ කියන්නේ? ස්වාමීන් වහන්සේ මේක මියුට් වෙලා තිබ්බා. හරි. කතා කරගන්න බැහැ. හරි. හරි. දැන් නම් කතා කරන්න පුළුවන් මම හිතන්නේ ඇහෙනවා. හරි. මට හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි ඉප්ලයි කරන්න පුළුවන්. ඒකට මම 100 100ක්ම එකඟ වෙනවා. මම මේ කාරණා මේ විස්තරයත් පොඩ්ඩක් අනිත් සැරේ පැහැදිලි කරගන්න කට්ටිය එක ප්‍රයෝජනයට ගන්න. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව සංත්‍යා ජීවිතපත් කරන්න පුළුවන්. වස්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා අධ්‍යක්ෂින් දෙකක් වහන්සේට ඉදිරිපත් කරන්නයි මේ හදන්නේ. ඊයේ උදේ මම හැරුණේ මේ කීයටකින් නිර්ලමදී ශක්තියක් ඇහුණා ඇහුම් කන කන් දෙනකොටයි තේරුනේ මේක ආශ්වාස ප්‍රශ්වාසයයි කියලා සිරුර මගෙන් බාහිර දෙයක් එහි ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුවේ කියන එක තමයි නිරීක්ෂණය වුනේ ඊළඟට සක්මන් භාවනාවේදී ඇවිදීමේ දැන් මේ 10 ඉඳලා අවධානය යොමු වෙලා තියෙනවා ඔබ වහන්සේ එක් භාවනාව ඇද සටහනකදී පොත් සටහනක් දාලා කිව්වා ඒකාරවතිකෝ බන්තේ කියලා අන්නේ වගේ ස්වාමීන් වහන්සේ අර ධනහිසේ ඉඳලම දැන් මේ අවධානය යොමු වෙලා තියෙනවා මේ ඉදිරියට උපදෙස් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා භාවනාවට. ත ඒකාරෝ කියලා කියන්නේ සතිය දැන් ඒකාරෝ කියන වචනය බුදුහාඳුරෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ එක අරයක් තියෙන රෝදයක් ඒ කියන්නේ දැන් අපේ භාවනාව කරගෙන යනකොට අර ඉන්ද්‍රියයන් අද කතා කළා වගේ සමබර වෙච්ච අවස්ථාවකදී තමයි හරියටම අරමුණට අරමුණට හිත මුහුණ දාලා ඉන්න පටන් ගන්නෙ. නැත්තම් අපි අරමුණත් එක්ක නිකන් එක්කෝ වෙන ඇන්ගල් එකකට ඉන්නවා හරියට මේකත් එක්ක ඉන්නේ නැහැ. ඒක අපිට හරියට මුහුණට මුහුණලා ඉන්නේ නැහැ. නමුත් හරියට අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න අවස්ථාවේදී තමයි ඔන්න ඒකාරෝ කියන தত্ত্বය පහළ වෙන්නේ. ඒ කියන්නේ එක අරයක් දැන් හිතන්න රෝදයක් ගත්තාම ඒ රෝදේ ගරාදි ගොඩක් තියෙනවා අර රාශියක් තියෙනවා නමුත් අර පොළවට ලම්බකව පිහිටන අවස්ථාවේ තමයි එතෙන්දී බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ එතෙන්දී හරියටම ඒකත් එක්ක මුහුණට මුහුණලා පිහිටන්නේ ඒ වගේ තමයි අපිත් විවිධ අරමුණු අපි නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙනවා හැබැයි හරියටම අර ඉන්ද්‍රයන් සමබර වෙලා සතිය තහවුරු වෙලා ඉන්න අවස්ථාවේ තමයි අර ලම්බකෝ පිහිටි අවස්ථාව වගේ හොඳට නිවරදිව සතිය පිහිටන්නේ ඒ අවශ්‍ය කරන පරිදි නිරීක්ෂණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මතු කරගන්න තියෙන්නේ. ඉතින් අපි ඒ බඳු අවස්ථාවන් ටික ටික පහළ වෙනකොට ඒ ඒ එහෙම හැකියාවක් අපි තුළ ඇති වෙනකොට දැන් අන්න නිවැරදිව මේ අවබෝධයක් එන්න පටන් ගන්නවා. නැත්තම් අරමුණ ගැන අපිට යථා ස්වභාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි දැන් මුලදී අපි සක්මන් භාවනාව කරද්දී සමහරට අපි පහසු තැනකින් පටන් ගන්නවා. අපි හිතමු තද ගතියක් මුල් කරගෙන මේක වැඩේ කරගෙන ගියා. පොළවේ වදිනවා මේ පාදය. ඒතර තද ගතියක් දැනෙනවා. ඒක තමයි ඉතින් අපි අල්ලගත්තේ මුලින්ම. ඒක මුල් කරගෙන තමයි යන්නේ. ඊට පස්සේ පස්සේ තමන්ට තේරෙනවා දැන් නම් ඉතින් ඒක සාර්ථක වුණා. දැන් හැබැයි මේක ඊට වඩා දේවල් තියෙනවා. යටිපතුලේ විතරක් නෙමෙයි දනහිස දක්වාම දේවල් දැන් දැනෙනවා. කමක් නැහැ. එතනදී ඒවා දැන් මේ මට්ටමේදී බලබලා ගියා කියලා වරදක් නැහැ. ඒවට වෙන්නේ මොකද්ද කියලා විමසමින් මේ සක්මනේ නිරත වෙන්න. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වතනවා පිරුවන් සරණ. හොඳයි හොඳයි. විශාඛ මහත්මිය නැවත අතසෙවීමක් කර තිබෙන ඔබට දහම් ගැටලුවක් තිබේද? ඒමයි. මේ අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් ඔව්. මට මේ ගොඩක් කරනවා ස්වාමීන් වහන්සේ දැන් ධර්මදේශනා අහනකොට අහනකොට මේ හිතනවා දැන් කපලාව දේශකයන් වහන්සේ මේ මට සමානයි. දේශකයන් වහන්සේ මතක් කරන අපේ හිතේ අපේ හිතේ මෙහෙම දෙයක් තියෙනවා දැන් මෙහෙම මෙහෙම කියලා. ඒක මට ටිකක් මේ මට හිතෙනවා ඇයි අපේ හිතේ කියන්නේ දැන් මේක හිත හැදලා තියෙන හිත චෛතසික නේද බලන්න ඕන කියලා මම පඬිතයා වගේ ඉතින් මගේ කතාවක් කියනවා. හ්ම් හ්ම්. ඉතින් එතකොට ඒකත් බලනවා. ඒක ඒකත් ඉතින් මේ ඒකත් මගේ චෛතසිකයක් කියලා ඒ කියන්නේ මේ මගේ චෛතසිකයක් නම් මේක ඇත වෙච්ච චෛතසිකයක් කියලා බලන්න පුළුවන් වෙනවා තියෙනවා. ඒතරට මම එහෙම මේ වෙන කවුරු හරි දේශනා කරනකොට පඬිතුයා වුණාට කියන්නේ ජීවිතේ සමහරක් වෙලාවට ඉතින් ඒ විදිහටම බලන්නේ නැහැ. හැබැයි එහෙම බලන වෙලාවල් තියෙනවා මේ එහෙම මේ චිත්තචෛතසික කියන බලන බලන වෙලාවල් තියෙනවා අර මේ ටිකක් දිගට යන්න වුණොත් එහෙම. නැත්නම් සාමාන්‍යයෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් ඉන්නකොට ඉතින් ඔහේ ඒ විදිහටම තමයි බලන්නේ. අර අර වගේ පොඩි ගැටනක් වෙන ස්වාමීන් වහන්සේ මේ ඒ අර දේශකයන් වහන්සේලා මේ අපේ හිත මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලාමයි රිෆර් කරන්නේ. නිකන්වත් කියන්නේ මේ මම දෙන්නව කියන්නේ මේ සිතක මෙහෙම මේ ඇති වෙලා තියෙන මේව නිසා තමයි මේ තියෙන්නේ කියලා ඔබ වහන්සේ තේරෙනවා මම කියන හේතුව. අපේ අපේ කියන වචනේ පාවිච්චි කිරීමේ වැරද්දක් තියෙන්නේ. එහෙමම නෙමෙයි දැන් මේකට කෙනෙක් කියන ගන්න එක ගන්න නැතුව මට කියනවා නම් හොඳයි. ඔව්. කලින් ඕන කෙනෙක් වගේ අර මේ පර්ෆෙක්ෂනිස්ට් වගේ එකක් ඇත්තට පනිනවා මේ මේ කියන්නේ. ඒකත් ඉතින් මගේ එකක් නෙමෙයි. ඔව් ඔව්. ඔය වෙන්න පුළුවන් ඒක. ඔව් ඇයි මේ අපේ කියලා ගන්නෙ? මේ හිතේ තියෙන කොටස් කියලා ගන්න කියන්න පුළුවන් කියලා. තියෙන ඉතින් මම අවංක ඕගන් එක ප්‍රකාශ කරන්න කියලා හිතනවා. හොඳයි හොඳයි. දෙයක් නැහැ ඉතින් ඒ කියන්නේ අර අපේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාටත් තේරෙන්න පාවිච්චි කරාද ඉතින් මගේ හිත අපේ හිත එහෙම කියලා ඉතින් පාවිච්චි කරනවා. ඉතින් ටිකක් ඉතින් ගැඹුරින් කියද්දි කියන්න වෙන්නේ ඉතින් හේතුඵල ධමයක්. එහෙම නැත්නම් කාටත් පොදු හිතක්. ඒ වගේ ඉතින් වචන පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒ හින්දා වැඩි හිත කරදර ගන්න නැතුව යන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව ඉදිරියට ඉදිරිපත් කරන්න පුළුවන් දරුවන් සානයි ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි ඔව් දැන් භාවනාව වඩනකොට සාමාන්‍යයෙන් අමයි කල්පනා කිරීම මොකද්ද අහුන්නේ වඩනකොට ඔව් දැන් කෙනෙක් ඒකොට තමා ඒ අයුරින් කල්පනා කිරීම හෝ සිටීම එහෙම නැත්නම් තවුරටත් මානසිකාර්ය කිරීම කරනකොට සතිය නුවණ වීර්ය අවශ්‍යයි නේ එතකොට ඒ කියන්නේ මේ අදාළ කරුණු කල්පනා කිරීමද නැත්නම් තවදුරටත් සංඥාව දියුණු කිරීමේ අදහසින් වැඩි දුරටත් තව තවත් විදර්ශනා වැඩිම පුහුණු කරන එකට සංඥා වඩනවා කියන්නේ. ඔව් ඒක තමයි. කරන්න ඕන නම් දියුණු කරන්න ඕන කියලා කියන්නේ කොමුණ ආකාරයේ ස්වාමීන් වහන්සේ. ඔව්. පැහැදිලි කරගැනීමෙන් ගෞරවණීය ඉල්ලා සිටින්නේ. හොඳයි. ඇත්තට ප්‍රඥාව දියුණු කරන ආකාර තුනක් විස්තර කරනවා. එකක් තමයි සුතමේ ප්‍රඥාව. එහෙනම් අපි බණක් අහලා පොතක් කියවලා ඒ කාගෙන් හරි දෙයක් ඉගෙන කියා ගන්නවා, අහ ගන්නවා. දැන් ඒක එක මට්ටමක්. ඊට පස්සේ අපි ඒ අහගත්තු දේ ටිකක් කල්පනා කරලා බලනවා. හොඳට නුවණින් විමසලා බලනවා. ඒ පැත්තට මේ පැත්තට දාලා තර්ක කරලා බලනවා. එතන චින්තාමය ප්‍රඥාවක් කියලා කියනවා. ඒක තවත් මට්ටමක්. දැන් අපි දැන් විපස්සනාවේදී කතා කරනවා විශේෂයෙන්ම භාවනාවේ ප්‍රඥාවක් ගැන. එතන තියෙන්නේ ඔය පොතේ ප්‍රඥාව නෙමෙයි. සුත්තමේ ඥානයම නෙමෙයි. එතන තියෙන්නේ අපේ අත්දැකීම මූලික කරගත්ත අත්දැකීමට මුල් තැන දීලා ලබන ප්‍රඥාවක්. එතෙන්ද කිසිසේත්ම කල්පනා කිරීමක් නැහැ. එතෙන්ද කිසිසේත්ම හිතා ගැනීම නැහැ. එතෙන් තියෙන්නේ හොඳට මධ්‍යස්ත නිරීක්ෂණය හරහා ලබන නුවණක්. හිතන්න දැන් අපි ධාතු මනසිකාරයක් නම් වඩන්නේ කයේ පහළ වෙන විවිධ ධාතු ස්වභාවයන් හඳුනගෙන ඒ ධාතු ලක්ෂණ වෙත අවධානය යොමු කරමින් මධ්‍යස්තව බලන්න අවශ්‍යයි. එතකොට මේ ධාතුන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ධාතුන් හැසිරෙන ආකාරය අනුව තමයි මේ ධාතුන්ගේ යථා ස්වභාවය අපේ නුවණට වැටහෙන්නේ. දැන් මේක මේ බුදුහාඳුරෝ කියලා තියෙනවා මේවා අනිත්‍යයි කියලා. මේවා දුකයි කියලා, මේවා අනාත්මයි කියලා. නමුත් ඒක ඇවිල්ලා සුතමේ ඥානයක් පමණයි. චින්තාමේ ඥානයක් පමණයි. නමුත් දැන් අපි ඒක අත්දැකීම තුලින්ම ප්‍රායෝගිකවම ඍජු අත්දැකීමක් කරහාම වටහා ගන්න දරන ප්‍රයත්නයක් තමයි දැන් තියෙන්නේ. එතෙන්දී අපි අර කලින් තියෙන දේවල් කල්පනා කර කර අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන ඉඳලා හරියන්නේ මේවා මොකද මේවා කොහොමද ඇත්ත වශයෙන් හැසිරෙන්නේ? මේගොල්ලෝ කොහොමද හටගන්නේ? මේගොල්ලෝ මේ එකම විදිහට තියනවාද? එකම ආකාරයෙන් තියනවාද කියලා අන්න පැත්තකින් අපි බොහොම කුතුහලයකින් යම් පමණක කුතුහලයකින් යුක්තව ඒ දිහා මධ්‍යස්ත බැල්මක් හෙලන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි අර නිවැරදි විපස්සනා නුවණක් පහළ වෙන්න අවස්ථාවක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලි පෙරවන් සම්මයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ස්වීනිට ඉදිරිපත් කරන්න කොනවා. තේරුවන් සරණයි සම්මාංශ අර කෙනෙක් මජ්ජ සූත්‍රය ගැන කතා කරනකොට මට මට නිකන් දැනුනේ ඔබ වහන්සේ මට කියන්නේ මම බැරිද කියලා. මට දැනුනේ දැන් අපි සියල්ලම ඉන්නේ නිබ්බාන ධාතුව තුල කියලා. මොකද හැබැයි අවිජ්ජාවෙන් අන්ධකාරයෙන් අපි නිවන වහගෙන ඉන්නේ. ඒක අර්ථයෙන් නිවන වහගෙන ඉන්නේ අවිජ්ජාවෙන් කියලා. ඉතින් මාත්‍ය සූත්‍රය ගත්තනම් නාම රූප මත විඥාන කියනකොට එහෙනම් විඥාන ධාතුව අපි එයා එයා ගන්නන්නේ ඒ ස්ත්‍රීම කොන්ෂස්න ගන්නන්නේ සංසාර පැත්තට යනන්නේ නැතුව ඒක අනිත් පැත්තට ගලනකොට කියන්නේ බාන කියනකොට මේ මැද මොකද්ද නිවන නේදන ඔක්කොම අන්ධකාරය අම්බන්නේ නැති වෙලා යනකොට අපි සියල්ල ඇතුළේ ඉන්නේ නිබ්බාෂ නේද කියලා මට හිතුණා සංසාරේ ඒක වැරදිද ඔව් එහෙමම කියන්න බෑ ඒ කියන්නේ අපේ <clears throat> ඒ කියන්නේ හිත හදාගත්තා නම් ඉතින් නිවනේ ඉන්නවා කියලා කියන්න පුළුවන් නමුත් ඉතින් අර තණ්හාව තියෙන තාක් තණ්හාවෙන් ඉතින් අපිට මේ මැද අමතක කරනවා. දෙපැත්තේ තියෙන දෙන්නාල්ලා ගැටේ ගහ ගන්නවා. ඉතින් එතකොට අපි කළ යුතු යමක් තියෙනවා. මේ ගැටේ ලිහා ගන්න අවශ්‍යයි. ඒ බැඳීම් දුරු කරගන්න අවශ්‍යයි. එතකොට නම් ඉතින් වෙන්න තියෙන දේ වේවි. එහෙම කියන්න පුළුවන් ඉතින්. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. චිරවන් සරණයි ගෞරවනීය ස්පින්නල් ස්වාමීන් වහන්සේ. ඔව්. මම මේ බණට අදාළ ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවායි. මම මේ කියන්නේ මම කරන ක්‍රියාවක් ගැන මම ගියවුද්දෙත් මම මහල වැඩක් තමයි කරේ ස්වාමීන් වහන්සේ කිතර ඉඳගෙන නිකන් විලාපිට මේ කුඩි මුතු කුඩ මහලවා ස්වාමීන් වහන්සේ. ඒවා මුතු කුඩ මහල ඒවා බොහොම ලස්ස අලංකාර කරලා ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ වඩිනකොට ඒවා ඊළඟ ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් උත්සවයක් වෙලාවට පන්සලේදී. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම දැනට අද නේපාල් කරනවා මේ මේ කොඩි යක් මහනවා කොඩි එකක් නෙමෙයි නමය. ලෝතර බුදු පියාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ. ඒක මට හිතට පහළ වෙච්ච එකක්. ඒ බුදු ගුණ එක කොඩියකට එක ගානේ දැන් මම මේ ලියලා ඒක මුතු වලින් සරසනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ සරසනකොට මම සිංහල අකුරු වලින් නෙමෙයි ස්වාමීන් වහන්සේ මම ඉංග්‍රීසි අකුරු වලින් එක පොඩි එක මුතු ගුණය බැගින් අරහ සම්මා සම්බුදේ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ මට මේ පොඩිය පළලානුව මට අනුත්තර පුරුෂ ධම්මසාරති කියන අකුරු ටික පේලි තුනකට වගේ එනවා. එතකොට මට ඒකෙන් අර එකටම ලියන්න ඕනට කියලා හැම එකක් තියෙනවද? නැත්නම් මේ පිට තුනකට ආවොත් මේ එක මට අකුසලයක් කියලා. ඊපස්සේ නැගිටත් මම තීරණය කළ කමක් නැහැ මේක බුදු බැලන් පස්සේ. මොනියන් නිසා ඒ බව මම ඒක කරා දැන් ඒකට අවසන් කරා මම අහන ඒක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අනිත් එක මේ මම සක්මි සිරුරු බැලුවා ගිය අවුරුද්දේ දෙපිට අවුරුද්දේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ওই දේ සියලු දේම කරන්නේ ස්වාමීන් වහන්සේ මම බණ අහන බණ හරියට අහන්නේ තමයි ක්‍රියාව කරන්නේ. එතකොට දැන් කණේ මේක ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක ඇහිවත්. එතකොට මේ දරුවෝ කියනවා දැන් අම්මා ඕක කරන්න පටන් ගත්තම භාවනා කරන්නේ යන්නේ වෙන්නේ නෑ කියලා. නමුත් ඒකට ඉතින් ගෙදර දොරේ වැඩ කෙනෙකුටත් මම සිත එකතු කරගෙන කොහොමද ඒක අවස්ථාවේ හැටියට මම ගෙදර කපණිදිත් මම සතියෙන් තමයි කරන්නේ. මේ වේද කරන්නේ මම සතියේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක වැඩ දෙකක් වක්කණෙන් අහගෙන අර මේක කියනවා. මේ සතරාසත්‍ය ධර්මය ආબોධ වේවා, නිවන් ආબોධ වේවා කියලා ඉතරම් තමයි මේ හැමදේම කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඉඳගෙනම භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හිත එකඟ කිරීමක් කොහොමද කරන්න ඕනේ නේද? ඒක එතකොට ඒකේ වැරද්දක් නෑ නේද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක මානිකයි. ඒ නිවැරදිද? අර බුදුගුණේ ටිකක් ඒකත් ඉවර ඔව් එතන දැන් ඇත්තටම අර අද අපි කතා කරන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කරගන්න ඕනේ කියලා. අපිට ඕන්ට වඩා ශ්‍රද්ධාව ආවහම අපි ඕන්ට වඩා දේවල් කල්පනා කරනවා. අපි මේ බුදුහාඳුරන්ගේ අත උඩින්ම මේක ගිහිල්ලා තියන්න ඕනේ කියලා හිතනවා. බුදු පිළිමේ උඩ ගිහිල්ලා අපි ඉතින් අත උඩින්ම කිරිබත් ටික තියෙනවා. නමුත් ඒ මොකද ඒ අපිට නුවණ අඩු වෙලා අපේ ශ්‍රද්ධාව වැඩි වෙලා. අපි එතනදී නුවණ පාවිච්චි කරන්න අවශ්‍යයි. මෙතනදී මේ අපි බුද්ධ පූජාවක් තියන්න අවශ්‍ය නම් ඉතින් එතකොට ඒක තියන්න ඕන තැනක් තියෙනවා. මේක මේ අත උඩ තියලා හරියන්නේ නැහැ. බුදු පිළිමයත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේකත් ඉතින් මේ මැටියෙන් හදපු පිළිමයක්. මේ බුදුහාඳුරන් නිරූපණය කිරීමක් මෙතන තියෙන්නේ කියලා අපි නුවණින් දකින්න ඕනේ. ඉතින් එතකොට මම මේ බුදු ගුණයක් කොඩි එක මේවා කරනවා කියලා මේක කොහෙදී මේවා කරත් එතකොට මේ බුදු ගුණය මේක තුල තවත් කෙනෙක් දර්ශනය වීම සඳහා තවත් කෙනෙකුට පෙනීම සඳහා ලිවීමයි මම මේ කරන්නේ. මම මේක මේ එකම පේලිය ලියන්නේ කියලා චූටි අකුරු වලින් ලිව්වොත් ඉතින් තවත් කෙනෙකුට පේන්නේ නැහැ. ඒක දැකලා එයාගේ හිතේ බුදු ගුණයක් වැඩෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මම මේ නුවණ දියුණු කරන්න ඒ නුවණ පැත්තනොත් එහෙනම් හිතන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ වගේ කටයුතු කරද්දිත් පින්කම් කරද්දිත් ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ප්‍රඥාවත් පාවිච්චි කරලා කරන එක තමයි වටින්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි අර වෙන වෙන වැඩ වැඩ කටයුතු කරන ගමන් බණ අහනවා කියන එක. ඉතින් වෙන වෙන වැඩ කටයුතු කර කර වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නවට වඩා නම් බණහන එක හොඳයි. හැබැයි ඉතින් ඒ අපිට තේරෙනවා නම් දැන් මේ වෙලාවේදී යම්සි වැදගත් දෙයක් කියවෙනවා මේ තෙන්දි මම අවධානය යොමු කළ යුතුයි පූර්ණ අවධානයක් යොමු කළ යුතුයි කන් යොමාගෙන ඇසිය යුතුයි කියලා තේරෙනවා නම් එතෙන්දී ඉතින් අනිකුත් වැඩ නවත්තලා ඒ වැඩේට බහින එක ඒකටම පූර්ණ අවධානය යොමු කරන එක වැදගත්. ඒ නිසා අපේ ලොකු සානාසය එහෙම කියන්නේ ඉතින් ඇහෙන බණයි අහන බණයි කියලා දෙකක් තියෙනවා. ඉතින් එතකොට අපි ඇහෙන බණ ඉතින් අහගෙන යනකොට යම් තයක් තේරෙනවා නම් මෙතන වැදගත් දෙයක් කියවෙනවා මම මෙතනදී පූර්ණ අවධානය යොමු කළ යුතුයි කියලා තේරෙනවා නම් ඉතින් එතනදී පූර්ණ අවධානය යොමු කරන එක සුදුසුයි. හැබැයි ඉතින් සමහර වෙලාවට අපි අර පූර්ණ අවධානයක් යොමු නොකිරීම නිසා සමහරට වැදගත් දේවල් මගහැරෙන්නත් පුළුවන්. මොකද නිකන් ඔහේ ඇහෙන බණක් නෙ තියෙන්නේ. ඒ පූර්ණ අවධානයක් යොමු කරන්නේ නැහැ. තනින් තන ඇහෙනවා. ඉතින් එතකොට මේකෙන් කොයිතරම් දුරට අපිට ප්‍රයෝජනයක් ලැබෙනවද කියලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හුඟක් ඉතින් තමන්ගේ හිත දිහා බලන එක වටිනවා. බන ටිකකුත් අහන එක වටිනවා. ඒ හැබැයි ඒ කරන වැඩේට අවධානය යොමු කළා ඒ වැඩේ කරන එක ඊටාම් වටිනවා. හොඳයි හොඳයි. හොඳයි. ඕ ස්වාමීන් වහන්සේ මම හැබැයි නැවත රිපීට් කරනවා මේ බල මට මොකක් හරි අවශ්‍ය තැනක් අවුන ගමන් මම නැවත හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා මේ අන්දමින් අපි සියලු දෙනාම එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු සම්ප්‍රදායන කූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු